බිම වැටෙනවා. අපි කියනවා විද්‍යුත් ශක්තිය කියලා කරන්ට් එක අපි මොන හරි දෙයක් ෂෝට් වුණොත් අපිට පේනවා. නේද? විද්‍යුත් ශක්තියක් තියෙනවා. අපි නෑ කියන්නේ නෑනේ. එතකොට චුම්බක ශක්තියක් අපි නෑ කියන්නේ. අපිට උපමා පේනවානේ. එතකොට ඒ වගේම අපිට චිත්ත ශක්තියත් ඔන්න ඔය වගේ. තරංග ශක්තිය, තාප ශක්තිය, විද්‍යුත් ශක්තිය, ගුරුත්වාකර මේ මේ හැම එකකම මෙන්න මේ වගේ චිත්ත ශක්තිය කියන්නේ ඒ එකකට එකක් මේකත් වෙනස්. මේකත් හටගෙන නිරුද්ධ වෙනවා. අර හැම එකක්ම හටගෙන නිරුද්ධ වෙන එකක්. පවතින එකක් නෙමෙයි. මේකත් හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි මේක හටගන්නේ කොහොමද? බාහිර එක දෙයක් දැක්ක ගමන් හානි ලස්සනයි. ලස්සන කියන තැනම ශක්තියක් තියෙනවා. අද කාට හරි මරන්න හිතෙනවා මට ගහන්න හිතෙනවා මට මහා කේන්තියක් එනවා. අයි මේ එන්නේ. ඒක ශක්තියක්. බලන්න දෙයක් කෙනෙකුට ගහන්න යනකොට ලොකු හුස්මක් අරගෙන ලොකු ශක්තියක් ඇවිල්ලා නෑ. ඒ කියන්නේ මේ චිත්තේනේ මේ සිතුවිල්ලෙන් ඒක එන්නේ. එයා එයා හතුරෙක් කියලා දැක්ක නිසා එයා හතුරෙක් විදියට ගත සංඥාව තුලනේ ශක්තිය ඉපදිලා තියෙන්නේ. ඒතකොට द्वේෂයනේ. ඒ द्वේෂ द्वේෂය තුල සංඥාව තුල ශක්තියක් තියෙනවා. එහෙමයි. නැහැ කියන්න බෑනේ. මෙන්න මේ ශක්ති ස්වභාවය තමයි අපි කිව්වේ අපි තුමු බලලෙක්ගේ මව් කුසේ. එහෙම නැත්නම් සතෙක්ගේ මව් කුසේ. කියන්නේ දැන් අපි මෙතන සිරස අල්ලනකොට ඒකට ඒරියල් එකක් තියෙනවනේ. සර්කිට් එකක් තියෙනවනේ. සර්කිට් එක නිසානේ සිරස අහුවෙන්නේ. දැන් යාපනයේ ඉඳලා සිරස අල්ලනකොට යාපනයේ තියෙන්නේ පයි ඒරියල් එක. ඒරියල් එකට සිරස සර්කිට් එකක් තියෙනවනේ. මේ සර්කිට් එක තමයි අර සතාගේ කලලේ. දැන් මෙතන අපි මව් කුසේ ඉපදුනේ මෙතන අපි මේ මේ කතා කරන සම්මුතිය තුළ නැත්තම් උපතක් නැහැ මෙහෙම මේ මේ මිත්‍යා දෘෂ්ටික භූමියේ උපත උපත සිද්ධ වෙන හැටි තමයි මේ පැහැදිලි කරේ සම්මාදිට්ඨිය තුළ මේ යථාර්ථය දකින කෙනාට උපතක් නැහැ එයා දකින මේ සිස්ටම් එක හැදෙන හැටි. ඒ සිස්ටම් එක හැදෙන හැටි දැක්ක තැනයි යථාභූත ඥානය දකිනවා කියන්නේ. එයයි අවිද්‍යාව ප්‍රහීන අවිද්‍යාව අශේෂ විරාග නිරෝධයට එන්නේ. අවිද්‍යාව කියන්නේ මේ නොදන්නකම. මේ සත්‍ය දකින්න තැන විද්‍යාව අවිද්‍යාවට ඉඩ නැහැ. මේ සත්‍ය දකින්න තැන ඇත්තරම ශක්තිය ශුන්‍ය වෙනවා. ශුන්්‍යත චිත්ත විමුක්තියක් හම්බ වෙනවා. අනිමිත්ත, ශුන්්‍යත, අප්‍රණීත චේතෝ විමුක්තියක් තමයි බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ. ඒ තුල නැවත උපතක් නැහැ. මේ අවසාන ආත්ම භාවයේ බවට පත් වෙනවා. මහා සසරක මහා ගෝර සසරක මේ සත්තු කුණු වෙලා බාගෙට කුණු වෙලා දුක් විඳින සත්තු දිහා බැලුවම පේනවා. ඒ ඒ දුකම තමයි අද මිනිස්සයත් විඳින්නේ. මේ මිනිස්සයා කියලා 아무ත දෙයක් නෙමෙයි. සතාගේ දුක මිනිස්සයාගේ දුක අතර කිසි වෙනසක් නැහැ. දුක දුකමයි. මේක දකින්න මහා නුවණක් අවබෝධයක් ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ මේ මේ ස්වභාවයේ පුදුමාකාර විදිහට සත්‍ය පේන්න ගන්නවා. ඒ පේන්න ගන්නකොට තමයි තේරෙන්නේ මේ මේ සසර ගෝර සසරක් කියන්නේ ඇයි කියන්නේ. ඇයි මේකේ බහනක්කම පෙන්වන්නේ කියන එක. මේකද මේක අපේ ආදීනව දකින්න නැතුව නිස්සරණයක් නැහැ කියන්නේ ඒකයි. ඕක පැති ගොඩක් තියෙන ඔය ඔය ටික පැහැදිලි කරන ආදීනව නිස්සරණ කියන එක ධර්ම සිත දකින්න තැනක් තියෙනවා ආදීනව නිස්සරණ දකින්න කියන එක. ඒ වචන ගොඩක් විතරයි. වහන්සේගේ දේශනාවලදී හොඳයි මම මම වහන්සේගේ දේශනාව ඒක අහම්බෙන් මම මට දේශනාව ලැබුණේ ඔබ වහන්සේ අර කියන විද්‍යුත් චුම්බක ශක්තිය නිර්මාණය වෙන ඒ කියන්නේ ධන සහ ඍණ ගැට ගැහෙන තැන අන්න ඒක හරියටම ඒක මට බොහොම අවබෝධ වුණා ඒ කියන්නේ බාහිරේ නැත කියන තැන බාහිරේ නැත්මක් ඒක අභිඥා අභිඥා දේශනාවක තියෙන්නේ එහෙමයි ඒක හරියටම අභිඥා දේශනාව මට පොඩි ඇල්ලුණා අහුනේ එතනදී ඒ ඒ ඒ ඔබ වහන්සේ ඉදිරිපත් කරපු ඒ දේශනාවෙන් මට බොහෝ දේ තහවුරු වුණා. බොහෝ දේ මට දේශනා ඒක ඒක අතර හැමෝටම මේක වදින්න ඒකට හේතුව මේ දැන් අර අර දැන් කැම්පස් වල ඉන්න ළමයි හැම ඔය ක්වොන්ටම් න්‍යාය හැම ඉගෙන ගන්නවා. එතකොට අපි ක්වොන්ටම් න්‍යායත් පෙන්නනවා ධර්මයේ. මේ අතරම අපිට මේ අවබෝධය තියෙනවා. අපි අවබෝධයට පත් වෙලා නැත්නම් අපිට ඔක කියන්න බෑ. ඔක කිසිම පොතක නැහනේ. කිසිම පොතක නැහැ. අපි කියන සමහර දේවල් කිසිම පොතක නැහැ. මේක ග්‍රන්ථ ධූරේ නෙමෙයි. පොත්වලින් අපි දකින සේරම දැක්කට පස්සේ තමයි විදර්ශනා ධූරේ කෙනෙකුට හම්බ වෙන්නේ. විදර්ශනා ධූරයට කෙනෙක් හැරෙන්නේ මේ පොතේ තියෙන දේ මේ ඇත්තද කියලා බලන්න යනකොටයි. ඒක බලන්න යනකොට තමයි කෙනාට දැනෙන්නේ මේ ලුණු රහ ගැන පොතක ලියන්න බෑනේ. අන්න ඒ වගේ දෙයක් නේද මේ බුදුන් වහන්සේ හැමතැනම පෙන්නලා තියෙන කෙනක යාටම ප්‍රත්‍යක්ෂ වෙනකොට යාට දැනෙනවා. මේක නේද මේක නේද මේ කියලා. හැබැයි දැනෙන දේ පොතක නැති බවත් යාට දැනෙනවා. එතකොට තමයි විදර්ශනා දුවට අවදි වෙන්න ඕන ඔතනින් තමයි. එහෙමයි මේ විදර්ශනා ඒක මේක බොහෝ දුරට ප්‍රායෝගික පුළුවන් තරම් ප්‍රායෝගික වෙනකොට වෙනකොට තමයි මේක Taman තුළට වදින තැනක් එනවා ඒක ඔබතුමිය ගොඩක් බුද්ධිමත් ඒකට හේතුව ඔබතුමිය ප්‍රඥාවන්තයි ඒ කියන්නේ ඔබතුමිය මේ ධර්මය අහන්නේ ගැඹුරුම තැන් ඒ වගේම ප්‍රායෝගික පැත්තට හැරිලා යහන්නේ අතර එහෙම අය බොහොම අඩුයි දැන් අපෙන් ගොඩක් වෙලාට ප්‍රශ්න අහනකොට අපිට තේරෙනවා මේ මේ කෙනා ප්‍රායෝගික පැත්තට හැරිලායි මේ අහන්නේ. ඒක කොච්චර වටිනවද කියලා හිතෙනවා. එතකොට අපිටත් ඒ කියන්නේ සාදු සාදු කියන්නේ ඒතර ඒ කියන්නේ ඇත්තටම බුදුන් වහන්සේ සාදුකාර දෙන්නේ මේ වගේ තැන්වල. බුදුන් වහන්සේ ග්‍රන්ථ දූරේ කරේ තියාගෙන එන එකට සාදුකාර දෙන්නේ නැහැ. බුදුන් වහන්සේ ප්‍රායෝගික පැත්ත දැකලා කවුරු හරි කෙනෙක් මිදෙනවා දැක්කම තමයි එහෙමයි විය යුත්තේ කෙනෙක් කියන්නේ සාදු සාදු කියලා ඒකට කියන්නේ. බුදුන් වහන්සේ ඒකයි අගය කරන්නේ. බුදුන් වහන්සේ ওই භික්ෂුන් වහන්සේලා දෙනමක් අතර ওই සංවාදකෙදි ප්‍රායෝගික පැත්ත විදර්ශනා දූරේ තමයි අගය කරන්නේ. බුදුන් වහන්සේ ග්‍රන්ථ ධූරේ අර ධර්මයේ ආභරණයක් කරගෙන ධර්මයේ දැනුමක් කරගෙන ඒක කරේ තියාගෙන අනිත්‍යයට පඬිතේ වගේ කී කී යනවා කියන එක බුදුන් වහන්සේ අගය කරේ නෑ. බුදුන් වහන්සේ අගය කරේ ප්‍රායෝගිකව දැකලා මිදෙන කෙනා. ඒක හරි නිර්මලයි ඒක හරි වෙනස්. එහෙමයි. එහෙමයි. ඒ අත්දැකීම ලැබෙන්න ලැබෙන ආසය ගැන මේ මාර්ගයේ යනකොට ඒක පස්සක් වෙනකොට මේ අහපදෙන්නේ සාන්ත සුවයක් දැනෙන්නේ. අපිට කියන්න තියෙන ඇත්තටම බුද්ධ වචනේම තමයි. ඒතම් සාන්තං ඒතම් ප්‍රණිත. ඒ කියන්නේ මේ දැන් අපි අසකන දිවනාසේ කොච්චර මේ පිනවන්න ගියත් ඒක తాවකාලිකයි. ඒක මේ දැන් හොඳ ඇඳුමක් ගත්තත් ඒක එපා දැන් මේ ලස්සනයි කියලා හිතන දෙත් එකක් එක දකිනකොට ඒකම අපිට තේරෙනවා නෑ දැන් ඊට වැඩිය ඒකේ ලස්සන පේන්නේ නෑ. එතකොට තේරෙනවා මේ ආයතන වලම පිරියනවා. පවතින්නේ නෑ. ආයතන මොකද සමුදේ පස්සේ දුවන්නේ. සමුදේ සමුදේ සමුදේ. ඊට වැඩිය හොඳ එකක් ආයි හොයනවා. ඊට වැඩිය හොඳ එකක් ආයි හොයනවා. ඒතකොට මේ ආයතන කවදාවත් මේ පිනවීම ඉවර කරන්න බෑ. මොකද තව එකක් හොයනම අනිවාර්යයි. අර කියනවානේ පෝනෝ භවිකා නන්දි රාගසගත තත අත්‍රාභිනන්දනී කියන තණ්හාව පේනන තැන. පෝනෝ භවිකා කියන්නේ මේක නැවත නැවත මේක මේ මේක නැවත නැවත මේක මෙයා බලනවා. මේක කියන්නේ සමුදේමයි මේකේ තියෙන්නේ. තව පැත්තකින් කියනවා. ඒ කියන්නේ දැන් මේ එකක් දැන් ගන්නවා පොතක්. දැන් ඊට පස්සේ තව ඊට වැඩිය හොඳ පොතක් හොයන. දැන් බලන්න බයිසිකලයක් තියෙන එක්කෙනා මොටෝ බයිසිකලයක් හොයනවා. මොටෝ බයිසිකලයක් තියෙන කෙනා දන්නවනේ වාහනයක් හොයනවා. ඊට පස්සේ වෑන් එකක් තියෙන කෙනා කාර් එකක් හොයනවා. ඊට වැඩිය ලොකු එකක් හොයනවා. ඔය වගේ මේක මහා මේක කිසි අසමාන. ඒ කියන්නේ සීමාවක් නැහැ. මේක මහා පිළිගීමක්. ඇත්තටම අපි දකින්න දිනුවක් කියලා. අපිට පේන්නේ මේ ලෞකිකයේ තුල මේ මේ තරංගයේ තුල මේ අඹාගෙන සැප සම්පත් කියලා මේ මේ කම්තප පිනවීම පස්සේ යන ගමන මහා වියරුවා විකෘතියක් කියලා. ඒක තුළ තමයි අද මුළු සමාජයම පිරීලා තියෙන්නේ. ගොඩ වැඩි කරගත්තම අපිට ගොඩ වැඩි කරගත්තොත් කර්මතම දුකයි. එකතු කරගත්තොත් කර්මතම දුකයි. දුකක් තමයි තියෙන්නේ. හැබැයි මේක මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ ධර්මය වුණත් බාහිරෙන් නෙමෙයි අපි අධ්‍යාත්මිකේ අපි සමහර වෙලාවට මේ මේ දැන් අභ්‍යන්තරයෙන් තමයි දැන් බාහිරට පේන්නේ කෙනෙක්ට සාමාන්‍ය විදිහට වෙනද විදිහටම කනව බනව වෙනද විදියටමයි කටයුතු සිද්ධ වෙන්නේ. නමුත් අධ්‍යාත්මිකවයි මේ මේ මේ සියල්ලෙන් මිදීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා බාහිරෙන් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් දැන් ඒ කියන්නේ අපි මේ අත්හරින්න බාහිරින් නෙමෙයි. ඒකයි කියන්න ඕන. ඒ කියන්නේ මේ ආර්යයන් වහන්සේ මට එක අවවාදයක් දෙන්න. දැන් මේ මේ මම බොහෝ දේ හොයනවා හොයනවා හොයනවා හේව්වා. ඒතර ඔබ වහන්සේගේ ධර්මයේ දේශනා මට මුණ ගැහුණා. මේ මම සමහර දේවල් මම දැන් අත්දැක්කා. එතකොට මට බොහෝ හදිසියක් තියෙනවා. දැන් ඔබ වහන්සේම කියනවා මේකට හදිසි වෙන්න එපා. බොහෝම ඉවසීමෙන් මේ ගමන යන්න කියලා. ඔය ඔය තියෙන හදිස්සිය නෙමෙයි කියන්නේ. ඒකෙන් සමහර අය අසාමාන්‍ය විදිහට කලබල වෙලා දැම්මේ rahat වෙන්න වගේ මේ අන්තිමට තියෙන දෙයක් නැහැ හිත බලන්නෙත් නැහැ දැනුමෙන් යන්න හදනවා එතන ලොකු විකෘතියක් සිද්ධ වෙනවා ඒ තුළ පිරිහීමක් සිද්ධ වෙනවා මොකද මෙතන කාන්ති පරමන්තපෝ ඒ කියන්නේ මෙතන තියෙනවා මෙන්න මෙහෙම දෙයක් මේක හරි හරි ගැඹුරු තැනක් මේ අපි මේ සමහර තැන් පෙන්නනේවා සමහරලාට මේ ඒ තැන දකින්නවා නම් හොඳයි අපි කියන දේමද දකින්නේ කියන එක තමයි ගැටලුව තියෙන්නේ ඒ කියන්නේ මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති කියන සතර සම්මප්‍රදාන වීරිය වඩන ආකාරය. ඔබතුමිය දන්නවා අපි හිතන්නේ. එහෙමනේ. දන්නවනේ. දැන් මේ සිතට එන අරමුණේ තමයි සතර සම්මප්‍රදාන වීරිය තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ සිතට රැවටෙනවා නම් එතන අර නූපන් අකුසල් නූපදීම උපන් අකුසල් ප්‍රහීන කිරීම සිද්ධ වෙන්නේ අතභූත ඥානේ තියෙන කෙනාට. ඒ සිතට එන අරමුණ සිතට එන අරමුණට ඇත්ත දැකලා මිදෙන්න දකන ඒ ඒ වීරය ගන්න තැන තමයි සතර සම්ප්‍රදාන වීරය තියෙන්නේ. එතකොට එතන ඡන්දය තියෙනවානේ. ඒ ඡන්දය තමයි ඔබතුමිය ගාව තියෙන්නේ. එහෙමයි. ඔබතුමිය ගාව වැරදි දෙයක් නෙමෙයි තියෙන්නේ. ඔබතුමිය දැන් මුල් අවස්ථාවේ යෝගාවචරයක් විදියට ඡන්දයෙන් තමයි මේ ගමන යන්නේ. එහෙමයි. නමුත් මේකේ තවත් පැත්තක් තියෙනවා. ආ ඒ කියන්නේ ඵල ඵලපස්සේ කියන්නේ ඵලයට හිත තියාගත්තොත් ඒ කෙනා ගන්නේ කලබල වෙන්න යන්නේ. ඒක වෙනයි තමන් ඉන්න තැන හිත දකිනවා කියන තැන යථාභූත ඥානය යෝනිසෝමනසිකාරය තියෙන තැන ගමනයි තියෙන්නේ. ප්‍රතිපදාවයි තියෙන්නේ. ඒකට ඡන්දයක් තියෙනවා. ඒ දෙක දෙකක්. ඔව් ඵලය ලැබෙයි. ඵලය ගැන ඵලය ගැන සැකීමෙන් ඵලක් නෑ. ඒ කියන්නේ ඵලයේ පසුපස හඹා යාමෙන් ඵලය ලැබෙන්නේ නෑනේ. අපි අඹ ගහ සිටවල අපි කර යුතු දේනේ කරන්න ඕනේ. ගෙඩි කොහොමත් එන වෙලාවට එනවා. මේ ගමන කොහොමත් එහෙම එකක් තමයි. එහෙමයි. අවහන්සේගේ මේ දේශනා බොහෝම වැදගත් ඉදිරියටත් මෙන්න මේ ප්‍රායෝගික වීම වැඩි වැඩි කර මෙන්න මේ හැමතිස්සම ප්‍රායෝගික වීම වැඩි කර මේකේ කැටි වෙන ඇත්තටම මේ ඒක තමයි මේ ඇත්තටම ඔබ ඔබතුමියත් ගොඩාක් පිං ඇත්තියක්. ඒ කියන්නේ මේ මේ ජීවිතේ මේ ආත්ම භාවයේම මේ ගමන මේ ධර්මය අවබෝධ කරගන්න ඔබතුමියට පිං තියෙනවා. ඔබතුමියගේ අදහස් වල නිර්මල බවක් තියෙනවා. ඒ වගේම ඍජු බවක් තියෙනවා. ඒ වගේම හරි පිරිසුදු බවක් තියෙනවා. ධර්මයේ පිරිසුදුව හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ප්‍රඥාවන්තේ ප්‍රඥාවන්තයක් විදිහට උප්පත්තිය ලැබලා තියෙනවා මේ ආත්ම භාවය තුළ. ඉතින් ඔබතුමියට මේ ගමන තියෙනවා. ඔබතුමිය අනිවාර්යෙන් මේ සත්‍ය ප්‍රායෝගික වෙන්න ප්‍රායෝගික වෙලා මේ ගමන ඔබතුමියට පුළුවන් මේ තමන්ගේ මිදීමයි වැදගත් වන්නේ. තමන්ගේ සසර සසර දැන් මේ මොහොතේ මැරුණොත් එහෙම අපි අපිට තියෙන අර අපිට සිද්ධ වෙන දේ හරිම ඛේදනීයයි. ඉතින් අපිට මේ සතෙක්ට වෙලා ඉපදුනට පස්සේ මේක මේ කවදාවත් මේ සංඥා නිරෝධයට යන්න බෑ. එහෙමයි. අත්‍තර ඔබතුමිය අහ ප්‍රශ්නකුත් තියෙනවා උතන සංඥා වේදේති නිරෝධ සමාපත්තියද සංඥාවේ සුඛමත්යද අතරම සංඥාවේ මිදීමක් සංඥා වේද මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ වේදනාවයි සංඥාවයි කියන දෙකක් නෙමෙයි අපි කියන්නේ එකම එකම දෙකේ එකම එකම එකම මේ වේදනාව තමයි සංඥාවෙන් පේන්නේ ඒතකොට වේදනා සංඥා වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි හැබැයි සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන්නේ මේක සමාපත්තියක්. මේක විහරණයට ගිය ගිය කෙනාට ආර්යයන් වහන්සේ කියන්නේ අවසාන ඵලයේදී තමයි සමාපත්තිය හම්බ වෙන්නේ. සමාපත්තිය කියන්නේ ඵලය. එහෙමයි. නමුත් යෝගාවචර අවස්ථාවේදී මාර්ගසිතේදී තියෙන විහරණය. හොඳයි. එහෙමයි. ගන්න හොඳ නැහැනේ. දැන් මෙතනදී සිත දැකලා මිදෙන ගමන අපේ විහරණය. නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිච්චසමුප්පාදන් පස්සේ ගමන කියන්නේ විහරණය. හැබැයි අවසානයේදී ඵලයට එනවා. දැන් සෝවාන් මාර්ගසිත බාහිරෙන් මිදෙන එක. නමුත් ඵලසිත තමයි මේ බාහිරෙන්ම ඇත්තටම මිදුණු අවස්ථාවකට එනවා. දැන් මේක මේක මේක එකපාරම අනාගාමි පැත්තටත් එන්න පුළුවන් කෙනෙක්ගේ තියෙන ප්‍රඥාව අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ සිතෙනුත් මිදිලා බාහිරත් මේ සිතත් මේ කියලා දෙකම දැකලා දෙකෙන්ම මිදෙන සමාධියකට එන්න පුළුවන් ශුන්‍යතාවයට කෙනෙක් එකපාරම. එහෙමයි. එතකොට අර බාහිර හැබැයි ප්‍රකට වෙන්න බෑ. එයා ආයිමත් බාහිරට කම්පා වෙනවා නම් එයා ආයිමත් මුලට යන්න සිද්ධ වෙනවා. ආයෙ එයාට තේරෙනවා ඊට පස්සේ නෑ. තාම මට බාහිරයට කම්පා වෙනවා කියන්නේ තාම සෝතාපන්නවත් නෑ කියන එක. එතකොට ලොකු මේ කම්පනයක් එනවා අර අර එකපාර උඩට අල්ලන්න ගියා වගේ නෙමෙයි අර අර මේකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙතන බොරු කරන්න බෑ මේක නිර්මල ගමනක් යන්නේ මේක අපිට තමන්ට තමන් අවංකව යන ගමනක්. මේකේ බොරු කරන්න බෑ කාටවත්. ඒ කියන්නේ මේ තමන්ගේ හිත පේන්න ඕන. එහෙමයි. එතනනේ ආරම්භයේ තියෙන්නේ. ආරම්භක තැනේ ඉඳන්ම ඒ කියන්නේ ආරද්ධ වීර කියනත් ඒකමයි මේ ආරම්භක තැනේ ඉඳන්ම හිත දකින්න එකයි ඥානය අවදි වෙන්නේ එතන. ඥානය කියන්නේ විඥානය නෙමෙයි කියලා ඔබද ඔබතුමී ඒක දන්නවා ධර්මය අහපු නිසා නේද? මේ ඥානය කියන්නේ සිහිය. සිහිය නුවණ ඒක සිතුවිල්ලක් නෙමෙයි. දැන් ලුණු රහ දැරෙන එක සිතුවිල්ලක් නෙමෙයි. ඒක නාම රූප නෙමෙයි. ඒක ඒක තමයි ඒක තමයි සිහිනවන වෙන්න ඥානෙ. ඥානෙ. ඒ ඥානෙ තමයි අභිඥාවෙන් තමයි නිවන් මඟ යන්නේ. ඥාන අභිඥා. සත්තානම් විසුද්ධිය ඥායස්ස අධිගමය. ඥානෙ නැතුව කවුරුත් අධිගම ලබන්නේ එහෙමනම් මෙතන ආරම්භයේ ඉඳන්ම තමන්ගේ සිත දකින්න ඕනේ. ඒ දැකීම ඥානෙ. අවදි වෙන තැන තියෙන්නේ. උතර පල්ලෙහාම තැන තියෙන්නේ. ඒ කියන්නේ එතනින්ම යන්න ඕනේ හරියට. මුලින්දම්ම හරි තැනකින් ගියේ නැත්නම් අවසානයේ පැටලෙනවා. ඒ කියන්නේ ඥානයක් නැතුව ඊට පස්සේ එයා කල්පනා කරනවා දැන් මේ සිතටනේ පේන්නේ. ආ මේකත් සිතනේ. ඔය ඔක්කොම පැටලිලා ඉන්නේ. ඒ කියන්නේ ওই පැටලෙන්නේ අන්තිම මේ මේ කලබල වෙලා. කලබල වෙලා ඒකයි අපි කියන්නේ එහෙම කලබල වෙන්න යන්න එපා. මේ සිත දකින මගක් යන්නේ. එහෙනම් පළවෙනි තැනම වැදගත්. ඒක තමයි මේ තමන්ගේ සිත පේන එක. තමන්ට දැන් මේ සිතක් තියෙනවා දැන් තමන්ට රාග සිතක් ආවා මෙම ඕනම දෙයක් මොකක් හරි තමන් අවංක වෙන්න ඕනේ. ද්වේෂය හරි රාගය හරි මොන හරි දෙයක් හිතේ වැඩ කරනවා ඒක පේන්න ඕනේ. හිත පේන්න ඕනේ. පේන තැන තියෙන විදර්ශනාව. හිත පේනවා නම් ඒ පේන තැන ආරම්භ වෙලා තියෙන විදර්ශනා ඥානයයි ඒ ඥානයේ කරා යන්න සිතම දකින්න සිතටම ඇලෙන ගැටෙන කම්පණය වෙන එක අඩු වෙන ගතිය දැනෙනවා කියන්නේ ආසවක්ඛ්‍ය ඥානයයි. ඒක වෙන්නේ ඇත්ත දැකීම තුලයි. එතකොට මේ ආසවක්ඛ්‍ය ඥානය අවදි වෙන්නේ නැතුව නිවන නිවන් මගක් කොහොමත් නැහැ. මොකද මේ මේ මේ ආසවක්ඛ්‍ය ඥානය කියන එක මේ බාහිරින් කාටවත් මේම වචනකින් කියලා එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. Tamanටම සාන්දිටිකයි. මේ සාන්දිටික ඒයිපස්සික ධර්මයක්. තා සාන්තිතික අකාලික ඒපස්සික ඕපනායක පච්චුප්පන්න ධර්මයක්. ප්‍රත්‍ය උප්පන්න මේ මොහොතේම ඇති වෙන නැති වෙන සිත. දකින තැන Tamanටමයි සාන්දිටික වෙන්නේ. ඒ සාන්දිටිකතාවය තුළයි විදර්ශනාවට යොමු වෙන්නේ. එතනයි විදර්ශනා ඥානය අවදි වෙන තැන. එතනයි ආසවක්ඛ්‍යා ඥානය Tamanටම දැනෙනවා කලින් කම්පණය වුණා. දැන් මේ අරමුණු වලට මං කම්පණය වෙන්නේ. ඒ කියන්නේ දැන් මට කලින්ට වැඩිය දියුණුවක් තියෙනවා. ඔය ආසවක්ඛ්‍යා ඥානය තමන්ගේ 100න් තියා සිහි නුවණෙන් යන්නේ. ඒ කියන්නේ මේ මේ තමයි මේ යෝනිසෝ මනසිකාරය මෙතන තියෙනවා. මෙතන තියෙනවා මේ මේ මේ මේක අපිට වචනෙන් කියා ගන්න මේ අපි උත්සාහ කරන්නේ ඔබතුමීට මේක දෙන්න හරිද ඒ කියන්නේ මේ දැනෙන දැනීම තුළ විශාල වටිනාකමක් තියෙනවා කියලා අපි කියන්නේ මේ මාර්ගය තුළ යන කෙනාට. එහෙමයි. දැන් කලින් දානයක් දෙනකොට මේ දිව්‍ය ලෝක යන හිත හිත දෙන ඒවා දැන් ඒක ඒකනේ පෘථග්ජන භූමිය. ඊට පස්සේ දැන් ආර්ය භූමියේදී එහෙම ලෝක පතන්න ඒවා නැහැ. ඒක ඊට ලොබේ බාහිර බොරුවක් වෙනකොට මොන ලෝකයක්වත් බාහිරින් හම් වෙන්නේ ඔක්කොම සිත වෙනවා. එතකොට කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය සිතින්මයි දකින්නේ. 31 ලෝක ධාතුවම සිතමයි. සිතින් පිට නැහැ. සිතින් පිට නැහැ. මේකේ ලොකු තේරුමක් තියෙනවා. අභිඥා දේශනාවල ඒවා අපි දේශනා කරනවා. මේ මේ මේ ගැන ලොකු කතාවක් අපි අපි එලි කරනවා ලෝකෙට. ඒක අපි දැක්කේ නැහැ කිසිම පොතක තියෙනවා ඒ ඒක ඉතාම වැදගත්. ඔය ඔයකේ තියෙනවා මේ සිතක කොහොමද 31 ලෝක ධාතුව ඇති වෙන්නේ? ඒ ලෝක ධාතුවක ස්ථිර වෙන්නේ කොහොමද කියන එකත් අපි පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඔය ලෝක ධාතු වල ස්ථිර වෙනවා. දැන් දැන් මේ දැන් අපි ආරාලකාරාම ගත්තත් අරූප ධාන වල හිටියා කියන්නේ අරූපය තුල හිර වෙනවා කියනවා. ඒ සංඥාව සුකුම වෙන තැනයි තියෙන්නේ. මේ සංඥාවේ ලොකු කතාවක් තියෙනවා. මේ කාටවත් නැහැ කියන්න බෑ. මේ මේ සංඥාව තමයි මේ දැන් ඝන සංඥා තමයි මේ ලෝකේ ඇත්ත කරගත් තැන තියෙන රළු සංඥා. රාග දේශ සංඥා රළු සංඥා. ඕක සුකුමය. ඒ කියන්නේ මේ කම්පණය වෙන්න තැනකට මේනවා. බාහිරේ හිටියත් එකයි නැතත් එකයි දැන් ඕනම දෙයකට දරුවා කියන වටිනාකමක් නැති වෙනවා. පන්දා කියන ඌ එකක්වත් වැඩක් නැති වෙනවා. මේක හරි පුදුම තැනකට එනවා මේ කම්පණේ නොවන තැනකට එනවා. මේ කම්පණේ නොවන තැන මේ මේ අවබෝධ ඥානය තුළයි එන්නේ. ඒක අවබෝධයෙන් මිදෙනවා මිසක් සංකිතේ නිබ්බිදාය මිසක් කවදාවත් එහෙම නැතුව නම් මේක වෙන්නේ නැහැ. මේක අවබෝධයක් ඇති වෙනවා අවබෝධෙත් එක්කම ප්‍රඥාව එන්න එන්න වැඩි වෙනවා අවබෝධය එන්න එන්න වැඩි වෙනවා ඒක ප්‍රඥා ලෝකයේ වැඩි වෙනවා කියන්නේ ඒකමයි මේ එන්නේ සත්‍යම දකින්නේ දෘෂ්ටිමයි ගැලවෙන්නේ සේරම දෘෂ්ටි බලනකොට තිබිලා තියෙන්නේ එකක්වත් නැහැ අපිට මේ දෘෂ්ටි වලින් තොරව මේ සිත කියන්නේ දෘෂ්ටි ගොඩක් මේකෙන් මිදෙන තැන ඒකයි මහා සාන්ත සෝයක් කියන්නේ සිතුවිලි හරි හරි වෙහෙසයි සිතුවිලි නැතිකම හරි සාන්තයි. ඒක කොහොමත් ඒකයි. ඒක ඕන වෙලාවක අපිට තේරෙනවා ඒක ඒකන කිසිම එකක් නෑ. අනිත් එක මේකේ වැදගත් තැනක් තමයි ඔබතුමී මුලින් අහපු ප්‍රශ්නේ උදේවය ඥානය කියන තැන ඒ ඇති වෙන නැති එකත් ඥානෙටයි දැනෙන්නේ. ඒ කියන්නේ අර වගේම දැනෙන දැනීමක් තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ මේ සිතට සිතුවිල්ලක් ඇවිල්ලා නැති වෙන නැති වෙන තමන්ට දැනෙනවා. ඒ සිතුවිල්ල පවතින නැති බව දැනෙනවා. දුකක් වුණත් ඒක නිසා පවතින්නේ නැති බව දැනෙනවා. ඔය සතුටක් වුණත් පවතින්නේ නැති බව දැනෙනවා. මේ සිත දිහා බලන් ඉන්නවා හරියට නිකන් නාට්‍යයක් බලන් ඉන්නවා වගේ. තමන්ගේ සිත දිහා. අර බාහිරින් තමන්ගේ සිතින් එළියට ඇවිල්ලා බාහිරින් කෙනෙක් බලන් ඉන්නවා වගේ තමන්ටම දකින්න අවස්ථාවක් ලැබෙනවා. ඒක හරි දියුණුවයි. ඒක හරි දියුණුව මොහොතට අවදිය කිව්වේ ඔතන. මොහොතට අවදිය කියන්නේ නාම රූප වලින් මිදෙන තැන, පච්චේ පරිග්ගා ඥානයේ තියෙන තැන ඔතන හම්බ වෙයි. තමන්ගේම ක්‍රියාවලිය පේන්න ගන්නවා. අර අපි ගොඩාක් දේශනා දානවා ක්‍රියාසිත දේශනා. ඒකට හේතුව මේ ගොඩක් අයට මේ සමාජේ ප්‍රකට වෙලා නැහැ. මේ ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාවලියට හිමිකාරයක් නැහැ. පුංචි දරුවා අතපය දිගෑරියේ පුංචි දරුවා දැඟලුවේ පුංචි දරුවා සම්මුතිනාම තිබුණේ නැහැ. පුංචි දරුවා දන්නේ නැහැ මේ මොනවද කියලා ඒක සිතුවිල්ලක් නැහැ. සංකාර නැහැ. ඒ සංකාර නැති තැන ප්‍රභාස්වර සිත. ප්‍රභාස්වර සිතයි ක්‍රියාවලියයි අවසානයේ හම්බ වෙනවා. අවසානයේ ඒ කියන්නේ සම්මුති ප්‍රඥප්ති වලින් මිදිච්ච සිතක් ප්‍රබාසර සිතක් ඒ වගේම ක්‍රියාවලිය පේන්න ගන්නවා. හරි සුන්දර තනක් ඔය කියන තැන. ඒක ලෝතුරු සේද සොල්තු ලෝතුරු සේතේ නෙතන. හැබැයි මෙන්න මේක මේක වැදගත්. මේ ත්‍රිවිද්‍යා සිතින්ම පහළ වෙනවා. ඒ කියන්නේ පුබ්බේනු ආසානුස්සති ඥානේ හටගත්ත හටගත්ත සෑම සිතක්ම අනාගතේ හටගන්න හටගන්න සෑම සිතක්ම ඒක අතීත සිත් දැන් හටගත්තත් ඒකත් මේ මොහොතේ සිතක්නේ. අනාගතේ සිතක් අතර මේ මොහොතේ සිතක්නේ. හැබැයි මේ මොහොතේ එන සිතත් අතීත සංඥාවක්නේ. ඒතකොට මේ මොහොතත් මේ මොහොතට අයිති නෑ. ඒකයි මේ උපාද පඤ්ඤායති මෙදා මේක තිතත් අන්න තත්තම් පඤ්ඤායති කියන උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත් අන්න තත්තම් පඤ්ඤායති කියන තිතියක් පනවන්න බෑ. අන්න ආකාරයකට පත්වීමක් විතරයි තියෙන්නේ. මේ මොහොතේ දැන් මේ දකින්න සිත පොත දකින්න සිත බිත්තිය දකින්න සිත අනාගත සිත කිව්වට ඒකත් අතීතයක්නේ. දැන් මේ මේ මොහොතේ හටගත්ත සිතත් අතීත සිතක්නේ. දැන් මේ මොහොතත් හම්බ වෙන්නේ නැහැ. ඒකත් අතීත සිතක් වෙනවා. දැන් එතකොට තෘතිය කොහෙද තියෙන්නේ? වර්තමානයේ කොහෙද තියෙන්නේ? වර්තමානෙත් නැහැ මේකේ. තුන් කාලෙම නැහැ. ඒකයි මේක අකාලික ධර්මයක් වෙන්නේ. මේ මොහොත කියන එක ඇත්තටම මේ මේ මොහොත කියන එකට මුකුත්ම නැහැ. කාලයක් නැහැ. මේකේ මුකුත් නැහැ. මේ මොහොතට අවදි වෙනවා කියන්නේ පුදුම පුදුම අත්දැකීමක් කෙනෙක්ට. ඒ කියන්නේ අපි කිව්වේ මේ සෙනගක් කියලා දෙයක් නෑ මේ මේ හුදකලාව යනවා සෙනගේ ඉන්න තැන මෙහෙම අත්දැකීමක් ඔබට තියෙනවද කියලා අපි අහන්නේ අර අපේ අත්දැකීම අර අපි ප්‍රකාශ කරන්නේ ඔය ඇත්තටම ඕක කරන්නේ සමාජීය අවධිය සඳහා. මොකද අපිට ඕක කියන්න ගිහිම ගොඩක් ඒවා කියන්න තියෙනවා. ඒම කියන අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපිට ඕනේ මේ සමාජය අවදි කරන්න. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපිට මේක ප්‍රත්‍යක්ෂයි. මේක අපි දැක්කා. ඔබත් දකින්න මෙහෙම දෙයක් තියෙනවා කියන එක පෙන්වන්න. විදර්ශනාව පැත්තට ගන්න මේ කට්ටිය ගොඩක්. මේ සත්‍ය දැකලා මේ මාර්ගඵල ඒ හැමෝටම හිමි. මේ මාර්ගඵල මේ ගොඩක් මේ අමාරු දේවල් එහෙම මේ අල්ලන්න බැරි දේවල් නෙමෙයි. ඇත්තටම මේ පුබ්බේ වාසානුස ඥානය කියන්නේ මේ හටගන්න සෑම සිතකම ස්වභාවය පෙර සිත් දකින්න කඳපිලිවෙත එන එන්න තියෙන සිත්වල කඳපිලිවෙතත් මේක නම් මේ මොහොතේත් එහෙම දෙයක් නැත්තම් ඉතින් ඇත්තටම නිදිනවනේ. පුබ්බේ නිවාසාන්තර ඥානයේ වඩන එයා දැක්ක දැන් මේක දැන් මේකට අරමුණු කරන්න ඕනේ මේ සිත තේන්න මේ ඥානය දකින්න මේ ඥානය ඥානය අරමුණ අරමුණු කරපු ගමන් ඥානය අවදි වෙනවා ඒ ඒ හරහා තියෙන්නේ දැන් දැන් අපි අපි කියනවා මේ චුතුප්පත්ති ඥානෙ චුතුප්පාත ඥානෙ චුතුප්පාත ඥානෙ කියන්නේ මේ මේ හට ගන්න සිත හට ගන්න තැන නැති වෙන ආකාරයේ ඒ ඕකම තමයි ඒ කියන්නේ දැන් මේ දැන් අපි කියනවානේ මේ පොත පොත කියන්නේ පෙර සංඥාවක්. දැන් මේ මොහොතේ බාහිරත් පොතක් නැහැ. සිතෙත් පොතක් නැහැ. මේ අරමුණනේ හටගත්ත සිත කියන්නේ සිත කියන්නේ අරමුණනේ. එතකොට අරමුණ ඇති වෙන හැටි දකින්න පොත ඇති වෙන හැටි. එතනම දකින්න සත්‍ය. සත්‍ය දකින්නකොට පොත නැති වෙන හැටි දකින්න. අර උදේවැය ඥානෙමයි. චුතුප්පාද ඥානෙ කියන්නේ. එහෙමයි. එතන චුති උප්පත්තිය මේ ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න. චුතු උපහත ඥානෙ. ඒ ඒ කිසි මේ ඥානය ඔබට ඇත්තටම මේක තේරෙනව නේද මේක ලබන්න බැරි දෙයක් නෙමෙයි කියලා. එහෙමයි. මේක මේක තියෙන්නේ බොහොම හිත සම්පතේකටපත් වෙන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ ඇත්තටම මේක දකින්න පටන් ගත්තට පස්සේ මේක බොහොම සරල දෙයක් වෙනවා. ඉතින් එතකොට කොයිතරම් වාසනාවක්ද? එහෙමයි. කොයිතරම් වාසනාවක්ද? හැබැයි මේ අවසාන ආත්ම භාවයේ තමයි. මේකේ ඇවිල්ලා ආත්ම කතාවක් නැහැ. අපි ඒක පෙන්වන්න මුලින්දම් පෙන්නනවා. දකින්න ඇති නේද මේ සද්දයයි රූපයයි එකතු වෙනවා කියන්නේ. එහෙනම් මම ඒක දැනගත්ත ඔබ වහන්සේගේ දේශනා බොහෝ උදව් වුණා ඒ කියන්නේ විද්‍යාත්මක පැහැදිලි කිරීම තුලින් මොකද මම මට ඇත්තටම ආරයන් වහන්සේ මට කෙනෙක් දෙයක් මම ගොඩාක් තර්ක කරන්න පුරුදු වෙලා හිටියයි කියන අපි අපි අය රැවටෙන්නේ අපි අපි අපිට අපි අපි අය අපි මේ ලෝකේ රැවටි රැවටි ඉන්නේ අපි ඇත්ත දැනගන්නේ අපි ඒක ඒ කියන්නේ බාහිරින් සිද්ධ වෙන දේ විද්‍යානුකූලවත් ඔව් ඒ කියන්නේ ඒක ධර්මයට අනුකූලවත් විද්‍යානුකූලවත් ඒක අපිටත් අපිටත් ඇත්තටම අපිට දැනෙන්න ඒක අපිට දැනෙන්න ඕනේනේ අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේනේ අන්නේ ප්‍රත්‍යක්ෂය ලැබෙනවා ඉතින් අන්න ඒ වගේ දේශනා හරි වැදගත් ඉදිරියටත් ඔබ වහන්සේගේ ඒ වගේ දේශනා බලාපොරොත්තු වෙනවා මේ මගේ ඉදිරියට සාර්ථකව යන්න ඒක හැමෝටම උදව්වක් වෙයි එහෙමයි. අතන අපිට කොරෝනා හැදුනා මේ ගිය පීරියඩ් එකේ. ඉතින් අපි අපේ ශරීර කූඩුවත් පොළොවට පස්සේ නොන්න මෙන්න අපිට දැනුණා වැඩි වැඩි වැඩි අපිට එහෙම දැනුණා මේකත් දැන් පොළොවට පස්සේ ඉඳ තියෙනවා කියලා මේ මේ මේ මේ මේ උපච්ඡේද මරණ වගේ කියන්නේ මේක මේකට වෙලාවක් නැහැනේ ශරීරය පොළොට පස්සේ වෙන සම්මුතිය තුළ මේ ශරීර කුඩුව එහෙම අපිට තේරෙනවනේ අවබෝධය ඇතුණාට පස්සේ මේ සබාදාමක් කියලා මේ මේ ගස්කොලන් වගේ කියලා මේකත් කොයි වෙලාවෙ පොළොට වැටෙනවා කියලා දන්නවා මේකේ චාරයක් නැහැනේ මේ ෂණයක්වත් මේවා මුකුත් එහෙම ආත්ම කතාවක් නැහැනේ. මෙතන තියෙන සබඳතාව ඔබ හසට කිව්වේ හදිස්සි කියලා. දැන් අත්තටම මේ අපිට අත්තට මේ කොරෝනා වැළඳුණු වෙලාවේ තමයි අපි නිර්භයව ඔක්කොම එලි කරගෙන ගියේ. ඔය අභිඥා දේශනා පය 14 දේශනා කියලා තියෙන්නේ. ඒ ඒක දැන්නේ කොරෝනා ඇත්තටම මේ වැළඳුණාට පස්සේ. ඒ ඊට පස්සේ අපිට තේරුණා සේරම වම අරන්න ඕනේ කියලා. හෙට මෙහෙ මොහොතේ හෙට මේ හෙට මේක ආයි පවතින මේ වෙලාවක් අපිට හිතා ගන්න බැහැ බැරිකමක් ආවා ඒ වෙලාවේ ඒ වෙලාවෙම අපි ඉදිරිපත් කරගෙන ගියා සේරම වමාරණගෙන යන එකක් තමයි කරේ ඒ වෙලාවේ ඉඳන් තමයි අතර මේ නිර්මල ධහම ඔබට ඇහෙන්නේ එහෙම තමයි. ඒක හේතුප්‍රත්‍ය සැකසෙන්නේ නැති බොහෝ දෙනාට මේක ගන්න වාසනාව තියෙන්නේ නැති. අපි හිතුව මෙච්චර කාලයක් අපි මේ ධර්මයේ සොයාගෙන ගිහිල්ලා මේ අවබෝධය ඇති කර කිසි කෙනෙක් මේක විශ්වාස කරන්නේත් නැහැ, දන්නේත් නැහැ. නමුත් මේ මිනිස්සු අන්ධකාරයේ මේ මිනිස්සු අසරණ වෙලා ඇත්තටම මේ මිනිස්සුන්ට කාට හරි එක්කෙනෙකුට හරි මේකෙන් පිළිසරණක් වෙයිනේ. අපි කොයි වෙලාවෙ කවන්නේ ගියාට මෙන්න මේක එලි කරලා දාලා යනවා කියලා හිතුණා. ඒක අදහසින් තමයි ඒක කරේ. එහෙමම එහෙමමයි බොහොම බොහොම පිසිද වෙන බොහොම ස්තුතියි ඒ කියන්නේ මේ දේශනා තුළ අපි බොහෝ නොදත් ඇති නොදත් ඇති විවර කරගත්ත මේ අපේ මේ මාර්ගේ තව ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මොකද මම ඇත්තටම මම අර හදිසි හදිසි කිව්වේ කොයි වෙලේ මේ කය දාලා යන්න වෙලේ ඒක බුදුන් වහන්සේ දේශනා කරන හිස හිස ගිනි ගත්තාසේ මේ සත්‍ය සොයනවා කියලා මේ මේ අවබෝධයට එන කෙනා ඒක ඔබතුමී ඔබතුමීගේ අදහස් වලක් තියෙනවා. ඒක තියෙනවා. ඒක අපෙත් තියෙනවා ඇත්තටම. අපිත් මේ මොන අපිට තේරෙන අපි ආපු ගමන දිහා බලනකොට අපි පුදුම වීරයකින් කටයුතු කරලා තියෙනවා. අපි විශාල සමහරලාට ඒවා කියන්නේ නැහැ පුජ්‍යලිකත්වය නිසා. නමුත් අපි පුදුමාකාර විදිහට මහා වීරයකින් කටයුතු කරලා කාලයක් තියෙනවා. දැන් නම් අපි සියල්ල අත්හැරලා අපේ අවබෝධය තුළ දැන් කටයුතු කරනවා. ඉතින් මුලින් හැම කෙනෙම මහා වීරියකින් යන කෙනෙකුට මේ ඇත්තටම ඒක සිද්ධ වෙන්නේ ඉබේම කියලා අපි හිතන සබහා දහමක්ම කියලා හිතනවා. එහෙමයි ඒක අපිට ලැබෙන දෙයක් තියෙනවා. දැන් මේ කතා කරන මේ මේ මේ විඥානය විඥානයට තෙරිපති වෙනවා. මේ මේක මේක ෆ්‍රීකවන්ස් එකක් වගේ. ඒ කියන්නේ දැන් ඔබ අල්ලනවානේ අර ඉස්සර අපේ රේඩියෝ වල අල්ලනවානේ 100 104.4 කියලා ওই සිරස අල්ලනවානේ ඔය රේඩියෝ එකේ මීටරේ අර හරියට බොඳ වෙවි ගිහිල්ලා එකපාරටම ක්ලියර් වෙනවනේ. අන්න ඒ වගේ ශුන්්‍යතාවය ක්ලියර් මේ අපි මේ ෆ්‍රීකවන්ස් කරන්නේ. එහෙමයි. හොඳයි. බුදුන් වහන්සේ ඒක තමයි අපිට පෙන්නන්නේ. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ කල්යාණ මතමය, කල්යාණ මිත්‍රා මතමය ආනන්දේ මේ ශාසනය පවතින්නේ කියන්නේ ඒකට හේතුව ඇත්තටම කල්යාණ මිත්‍රා මේ අර දෙන්න පණිවිඩේ අර සිරසට අල්ලනවා අර ෆ්‍රීකවන්ස් කරනවා වගේ ශුන්්‍යතාවය හරියටම ෆ්‍රීකවන්ස් කරලා පෙන්නනවා. ඒක අනිත් කෙනාගේ විඤ්ඤාණයට ටෙලිපති වෙනවා. ඒක එයාට දැන් චිත්තයක් නේ තියෙන චිත්තේ නම් යාර හිතෙනවනේ. හිතෙනවා යාට ඒතර සත්‍ය කුමක්ද කියලා බලනකොට ඒ හොයන කෙනාටයි හම්බ වෙන්නේ. හැමෝටම නෙමෙයි. එතනටයි තියෙනෝනේ කුසල. එතනට තියෙනෝනේ අම්සි පුණ්‍ය ශක්තියක් මම හිතන්නේ අපි අපි හිතනවා මේක හැමෝටම සකස් වෙන්නේ නැති හේතු තියෙනවා. හේතු තියෙන්නේ මොන හරි යාට හේතුවක් ඇති කියලා සසර හේතු ඇති සමහර විට අපිට එහෙම කියන්නත් බෑ අවබෝධය තියෙනවා. අපිට ඉතින් මේවා මේ සංඥාව තුලයි මේක තියෙන්නේ. මේ සංඥාව මේ දීර්ඝ පැහැදිලි කිරීමට ආය යන්න වෙන මුලින්දම එතකොට මේකේ තියෙන ලොකු කතාවක්. ඔව් මේ සසර ගැන කතා කරන හැමතැනම ලොකු කතාවක් තියෙනවා. අභාන්සේ කවදා හරි මේ ඇත්තටම ඇත්තටම ආර්යයන් වහන්සේ බොහෝ අය හොයනවා බොහෝ අයට හම්බ වෙන්නේ නැහැ ඒ වුණාට බොහෝ මේ ඇත්තටම මේ නිවන තියෙන මේ අරමුණ තියෙනවා දැන් සමාජයේ හුඟක් දෙනෙකුට අත්‍යවශ්‍ය උමනාවක් වෙලා තියෙනවා. නමුත් හම්බ වෙන්නේ නැහැ. ඒ බොහෝ දක්මත් මේක දැන් මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් නිවන් දැක්කා කියවට මැරෙන්නේ නැහැ මේ. ඒ කියන්නේ මේ මේ කවුරුත් මේකට බය වෙන්න අවශ්‍ය නැති බවයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් දැන් දැන් කෙනෙක් මේ අවබෝධයටපත් වුණාට පස්සේ වෙනදට වැඩිය හොඳට එයාට කටයුතු කරන්න හැකියාව තියෙනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ ආ අවබෝධය ඇතුණාට පස්සේ කම්පණය වෙන්නේ මේ දැන් දරුවේ කසනේ පුණා කියලා හොටු පෙරාගෙන අඬාගෙන මේ හැම යන්නේ නැහැ. ටක් ගාලා මේ බෙහෙත් ටික හරියට දීලා හරියට ඒ වැට්ටික් කරන් තමයි උත්සාහ කරන්නේ. මොකද එයා දන්නවා විතර එහෙම දෙයක් නැහැ. මෙතන හැබැයි යුතුයකමක් තියෙන මේ මේ ක්‍රියා මේ මේ දේ හරියට කරන්න පුළුවන්. එතකොට හරි 100. අර වැළපීම නැහැනේ දුක නැහැනේ. එහෙයි දැන් මේ මේ මාර්ගය යනකොට මගේ විතරක් නෙවෙයි මට අනුන්ගේ මේ හැසිරීම රට අර වෙනකට වඩා ફોකස් වෙනවා. හොඳට පේනවා. හොඳට සිහිය වැඩෙනවා කියන්නේ ඒක නම් මේ මේ මාර්ගය අනෑට තියෙනවා ඇත්තටම පංච විදානිසං සත්තාන විසුද්ධිය ඥාය සාධිකමයි නිබ්බාන සත්‍ය ක්‍රියා කියන පෙන්වන්නේ දුක්ඛ දෝමනස්ථානං අත්තකමය එතනින් එන්නේ දුකෙන් මිදෙන තැනින් පරිත්තවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමයි ඥායස්ස අධිකමයි නිබ්බාන සත්‍ය කිරයයි කියලා බුදුන් වහන්සේ දේශනා කළා. සියලු දුකෙන් මිදෙනවා මේ සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ දැන් දුක කියන්නේ දැන් රස්සාවක් කරනවා කියමු. රැකියාව කරන තැනත් කම්පණය වෙන්නේ කීයක් හරි නැතුණා කියලාත් ඔක හඬා වැළපෙන්න එහෙම නෑ තණ්හාවට සල්ලිව ඒව පස්සේ දුවන්නෙත් නෑ මේක හරි අමුතු තැනකට එනවනේ හරි සුන්දරයි ධර්මයේ ප්‍රායෝගිකයි මේ ධර්මයේ හරි සුන්දර මේක මිත්‍යා දෘෂ්ටි මුකුත් නැහැ මේක අදහන ඒව මුකුත් නැහැ ඒක හරි සුන්දර කතාවක් මේකේ තියෙනවා ඕනම ආගමකට අපිට කියන්නේ එතන ඒව බලව කියලා බුදුන් වහන්සේ කියන වගේ සාන්දිටිකෝ අකාලිකෝ ඒපසිකෝ උපනායක කියනවනේ ඒ වගේ අපිට කියන්නේ එතන මේ මේක ඇවිල්ලා බලන්න කියලා මේක හරි සුන්දර කතාවක් තියෙනවා කියලා. සුන්දරයි ඒ වගේම ආර්යයන් වහන්සේ මට දැන් අපිට දැන් වැටහිද්දි මේ ජීවත් වෙනවා කරන කියලා කරන මේ වැරද්ද වෙද්දී අනිත් අය ඒක කරනවා දකිනකොට අනිත් අයට පොළඹවන්න හිතෙනවා. ඒක හැමතිස්සම Taman දන්න දේ කියලා දෙන්න හිතෙනවා. ඒ අය කරන මේ වැරද්ද ඒ අය දැන් මොකද වෙන්නේ කියන එක ඒක මහා ඔය ඒක ඒක එන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් කරුණා කරුණා කියන්නේ දැන් අපි ඔය දැන් ඔය මොනවා කිව්වත් ඔක සිතුවිලි තියෙන. ඔක සිතුවිලි තියෙන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අතර මහා කරුණාව කියන එක මේකේ අවසානයේ තියෙනවා. ඒ කියන්නේ මහා මෛත්‍රියක් ස්වභාවයක් තියෙනවා. මේකේ ශුන්්‍යතාවය කිව්වට ශුන්්‍යතාවයේ තුල ඒ දැන් දැන් සිතුවිලි වලින් මිදිලානේ. එතකොට සිතුවිලි වලට කම්පණය වෙන්නේ නැහැනේ. ඒ තුල සුවය තියෙනවානේ. සාන්ත සුවයක් තියෙනවා. ලෝතුරු සුවය තියෙන තැන. ඒ ලෝතුරු සුවය තියෙන තැන මුළු ලෝකෙටම එකම ආදරයක් තියෙනවා. එහෙමමයි. එහෙමමයි. ඒ ස්වභාවයකට ඉක්මතු වෙන අන්නේ ස්වභාවය තුළ තමයි අනිත්‍යයට කියන්නේ ඒක. එයාට උදව්වක් විදිහට හැබැයි යා ගැටෙනවා නම් යාට ආයි ගැටෙන්න යන්නේ නැහැ. එතනින් නිහඬව අයින්ට වෙන්නත් යාට හැකියාව තියෙනවා. ඒ කියන්නේ උපාදාන වෙන්නේ එහෙමයි. ඉතින් ඒක වහන්සේ වහන්සේ දේශනා කරත්තු පිරිස ඉදිරියේ පිරිසක් රැස් කරමි. ඒකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා එහෙම වුණත් දැනගන්න පුළුවන් වේද අපිට? මේ සමාජයේත් එක්කලා අපිට ගොඩාක් ගැටලු තියෙනවා මේ සමාජයේ මේ මිත්‍යා දෘෂ්ටිකයි බෞද්ධ සමාජය. ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා ආමිසයට ගැට ගහනවා මේ සමාජය. එහෙමයි. ධර්ම ප්‍රතිරූපක වෙලා. ඒ අය තමයි මාධ්‍යවල බබලෙන්නේ. මොකද මේක මාකටිං කරන්න බෑ මේ නිවන. මේකේ මේකේ නැහැ එහෙම දෙයක්. මේක මේක මේක එහෙම එහෙම මාකට් කරන්නේ නිවන කියලා දෙයක් නැහැනේ. ඇත්තම කතාව. එහෙමයි. අත්තම කතාව මේ මේ අසංකතේන නිවන කියන්නේ සංකතේ කියන්නේ හේතු නිසා සකස් වෙන හැටිනේ. ඒතර හේතු නිසා සකස් වෙන හැටි දැකින එක දෙයක් නෙමෙයි. ඒකේ ඒ හේතු නිසා හට ගන්නවා දැකින දැකීම. ඒක නිවන. ඒක මිදීම. ඒක විග්‍රහ කරන්න බෑ. ඒ කියන්නේ ඒක නිවන දෙයක් නෙමෙයි. නිවන දෙයක් නම් ඒක දෙයක් නැති බව කියන ධර්මයට ගැලපෙන්නේ නැහැ. මොකද අන්තවලින් නිදන තැනක් අන්තයකට කොහොමද දාන්නේ? දෙයක් කියන්නේ අන්තයක්. එහේ ධර්මයට එන්නෙත් නෑ නිවන දෙයක් නෙමෙයි නිවන කියන්නේ මේ මේ මිදීම නිවන එච්චරයි එහෙමයි මම හිතන්නේ ආරයන් වහන්සේ දැන් අර බුද්ධ කාලෙන් පස්සේ දැන් දැන් ධර්මයේ මතුවෙන කාලේ අර ඒ මිත්‍යා දෘෂ්ටික ඒ බුද්ධ කාලේ හිටියා වගේම දෙසටක් හිතපු මිත්‍යා දෘෂ්ටීන් දැනුත් ඒ විදිහටම පහළ වෙනවා. අතිශයින් භයානක තත්ත්වයක් තියෙනවා මේ ප්‍රසිද්ධියට යන එක තුළ. මොකද දෙව් බුදුන් වහන්සේට දෙව්දත් ගල් පෙරළුවානේ. ඇත්තටම අපිට මොන වෙන්න බැරිද? එහෙමයි. එහෙමයි. මේ කාලේ බොහෝම මේ ටිකවත් මේ ටිකවත් ඔබට අහන්න ලැබෙන්නේ අපි මෙහෙම නමක්වත් දාලා නැති නිසායි කියලා අපි හිතන්නේ. එහෙමමයි. මොකද අපිට ඉන්න දෙන එකක් නැහැ. මොකද මේ ප්‍රසිද්ධ වෙලා තියෙන මේ මේ මේ මේ විශේෂයෙන්ම මේ සංස්කෘතිය තුළ ගිලගෙන ඉන්න දිව්‍ය ලෝකෙට ගැට ගහලා තියෙන මේ ආමිසයට ගැට ගහලා තියෙන කොටු කරන ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වික්ෂුණාන්තර රාජ්‍ය අනුග්‍රහ හැම දෙම ඒ කරයි තියෙන්නේ. එකම එක්කෙනෙක් ඉන්නවා මුළු ලෝකෙටම ලෝකෙම එක පැත්තක් කියද්දි නෑ එහෙම නෙමෙයි කියලා. එයාව අනිවාර්යෙන් මරනවා. එහෙමයි. සම්මුතිය තුළ අපි කියන්නේ ජේසුස් වහන්සේට ඇන ගැහුවා වගේ මුළු මුළු හැමෝම අනිවාර්යෙන් අපේ ශරීර කෝඩුව වැඩි කෝල් පවතින්නේ. එහෙමමයි. ඒක නිසාම අපි හිතුවා හුදකලාව වනාසපුවකට යන්න ඕනි කියලා. හොඳයි හොඳයි ආර්යයන් වහන්සේ. ඒකට හේතුවත් බුදුන් වහන්සේත් හැම මොහොතෙම අන්දවණයට වඩිනවා. එහෙමයි. ඒකේ ලොකු පණිවිඩයක් තියෙනවා. බුදුන් වහන්සේ හො මේක නිර්මල කතා ටිකක් තියෙනවා. බුදුන් වහන්සේ ඇත්තටම ඇත්තටම බුදු වෙන්නේ මේ මොහොතෙන්. මේ මේකේ තුන් කාලයක් නැහැනේ. යමක් වෙන්නේ නැහැ මේ මොහොත නම් මොහොත මොහොතට මොහොත පමණි කියනකොට දැන් ඔබ දෙයක් කරනවා නම් ඒ මොහොත එච්චරයි. ආයිමත් හෙට දවසේ දෙයක් කරත් ඒ මොහොත එච්චරයි. ඒ කරන මොහොත කරන දේ එච්චරයි. එහෙමනම් බුදු වෙන්නේත් මේ මොහොතේ, පිරිනුවම් පාන්නෙත් මේ මොහොතේ නේ. එතකොට තෙමගුලම තියෙන්නේ මේ මොහොතේ. මොහොතට අවදිය තුලයි. ඒකයි බද්ධේ කරත්න සූත්‍රයේ තියෙන වටිනාකම අපි දකින්නේ ඒ තුලයි. මොකද ඕකේ ලොකු කතාවක් එතන තියෙනවා. තේරෙනවද මේ කියන එක? දැන් ඇත්තටම බුදු දැන් බුදු වෙන්නේ සිද්ධාර්ථ තාපසතුමා බුද්ධත්වයේ ලබන්නේ මේ සිතෙන් ඒ මොහොතේනේ. මොහොතට අවදි වෙනවානේ. එතකොට බුදු වෙන්නේත් මේ මොහොතේමයි. එතකොට බුදුන් වහන්සේ දැන් පිරිනුවම් පානෙත් මේ මොහොතේමනේ. වෙන මොහොතක් නැහැනේ. <laughs> එහෙමයි. එහෙමයි. එතකොට මේ බුදුන් වහන්සේ උපදින්නෙත් මේ මොහොතේනේ. එහෙමයි. බුදුන් කියන්නේ පුජ්‍යලයක් නෙමෙයිනේ. බුදුන් කියන්නේ මේ සිතේ ඔබට තේරුණාද මේ දේශනා වලින් ඇහුවද මේ අපි කියනවානේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා. ඔබ ඇහුවද මේ දේශනාවත් තුළ මේ සිත ඇතුලේ බුද්ධ ස්වභාවයට අවදි වෙන හැටි. එහෙමයි. මට තව බොහෝ දේශනා අහන්න තියෙනවා. දැන් අපි සිතුවිලි වල තමයි දුක තියෙන්නේ. සිතුවිලි වලින් නිදුණු තැන තමයි ওই ශුන්්‍යතාවයේ මොහොත අවදිය තියෙන තැන. එතනයි බුද්ධ ස්වභාවය. ඒ බුද්ධ ස්වභාවය කියන්නේ ශුන්්‍යතාවය නෙමෙයි. මේක ලොකු තේ ගැඹුරක් තව තියෙනවා. එතකොට මේ මේ සිතුවිලි වල තමයි අපි අපි අපි යම් කිසි කරදරයක විපත්යක දුකකදී අපි කියන්න ඕනේ තෙරුවන් සරණ. ඒ කියන්නේ අපිට තියෙන බුදුන් සරණ. ඒ කියන්නේ මේ අපේ සිතේම සිතුවිලි නිසානේ මේ දුක කියලා දකිනවා ඒ දුකෙන් මේ මොහොතේම මිදෙනවා. මේ සත්‍ය දකින්න තැන. ඒකයි නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන්නේ. එහෙමයි. හැබැයි ධර්මතාවය තුල දෙයක් නැහැ. ඒතකොට අපි දුක් විඳින්නේ යම්කිසි දෙයක් නිසා කෙනෙක් ඉඳලා. එහෙමනම් අපි දුකෙන් දුකේ දුක තියෙනවා නම් අපේ නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ධර්මයේ සරණ ඇර වෙන සරණක් නැහැ. හැබැයි මේ සිතට එන අරමුණයි මේකට හේතුව. ඒ අරමුණේ දැකීමයි සංඝ කියන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. බලන්න තේරුවන් සරණ ආර්යයන් වහන්සේලාට පමණයි යන්න පුළුවන් කිව්වේ ඒකනේ. මේ සෝතාපන්න ආර්යයන් වහන්සේලා පමණයි තේරුවන් සරණ යන්නේ සබයින්ම කිව්වේ ඒකනේ. එහෙමයි. ඒකයි ඒක. එහෙමයි. සම්මා දිට්ඨිය තියෙන තැන මේ ශේරම තියෙන්නේ. සම්මා දිට්ඨිය නාම රූප වලින් මිදෙන තැනයි තියෙන්නේ. පච්චේ පරිග්ගා ඥානෙ තියෙන තැන. එහෙමමයි. විශාල කාර්යයක් ඔබතුමිය ෆෝන් එකේ සමහර විට ඔබතුමියගේ විශාල මූල්‍ය පැත්තනොත් කියන්නේ. ඒකද ගමන් ආර්යයන් වහන්සේ මොකද අපි මොනතරම් භෞතික දේවල් වලට වියදම් කරත් මේ දෙයට වියදම් කරේ නැත්නම් ආයෙත් මේ ගමන යන්න වුණොත් මේ මොන අපි අපි ගොඩක් වියදම් කරන්න බලනකොට අපි මේ හිස් දේවල් වලට හිස් දේවල් වලට අපි බොහෝ දේ රැස් කරා එන්න දේවල්. ඒක දෙයක්වත් මරනකොට පෙට්ටියකවත් දාන්න බෑ. දාන්න බෑ. අනිත් එක මේ සංසාරේ මේ ගමන යන්න සිද්ධ වුණොත් මේ මේ දහම ආයේ නොලැබුණොත් ආයේ මොන දුකක්ද කියන එක දැන් බොහෝ වැටහිලා තියෙන එක ඒ නිසා මේක සංඥාව මේක මේ මේ මේ මේ ධර්මයේ දකින්නකොට විදර්ශනාවට හැරෙනකොට ඇතුලේ පේන්න ගන්නවා මේ සකස් වෙන හැටිත් පේන්න ගන්නවා එහෙමයි හැමදේම අවබෝධයට එයි ඔබතුමීට එහෙමයි විදර්ශනාව විදර්ශනාව වැඩෙන්න වැඩෙන්න වැඩෙන්නේ මේක සත්‍ය සත්‍ය මත වෙන සත්‍ය මත වෙනකොට මේකේ හරසොන් මේ ගෙනාපු ජීවිතේ ඔච්චරම හරසොන් දෙයක්ද කියලා බොහොම දුක කරන කරපු දේවල් මතක් වෙනකොට මේ හම්බ කර රක්ෂා කරපු හම්බ කරපු හැටි ඒවා කෝ දැන් මේ මේ විදිහට නේද ආයෙත් වෙන්නේ නැවතත් මේ සිද්ධ වුණොත් මේ ගමන කියන එක ඒක නිසා කොහොම හරි මේක නවත්තන්න ඕනේ කියන එකේ අදිස්ථානයමයි ඉන්නේ. ඉතින් ඒ අතර මේ දහම හම්බුණා. බොහෝම පිං තව ඉදිරියටත් බලාපොරොත්තු වෙන බොහෝ ධර්මවාද මේ ගමන යන්න මේ ඒ කියන්නේ මේ ප්‍රායෝගික පැත්ත අපිට තව තව පෙන්වන්න තව තව පෙන්වන්න ඒ ඔබවහන්සේගේ අත්දැකීම් අපිට දෙන්න තවදා හරි ඔබවහන්සේ මුණගැහේ මුණගැහිම ලැබෙන්න කියලා මම අදිස්ථාන දැන් අත්‍තරම ගොඩාක් අය කියනවා මේ මාධ්‍ය ආයතනවලත් ආරාධනාවක් කරනවා මේ මේ මෙහෙම කියලා. අතර අපි හා කියන්නෙත් නෑ බෑ කියන්නෙත් නෑ. ඇත්තටම කල්පනා කරනවා මේ සමාජෙට මේක ඇත්තටම යන්න ඕනේ. අපි අපි ඒක අපි ඒක අපි ඒක වැරදි කියන්නේ ඒ ඉල්ලන ඉල්ලීමක් හරි. අපි ඒක නෑ අපි ඒකට කරුණාවන්තව දකින්න කෘතගුණ දක්වනවා. නමුත් මේ ඉල්ලීම නිවැරදි. නමුත් දැන් මේ දැන් මේ උදෙත් ඇත්තටම තව අම්මා කෙරෙක් ඉල්ලීමක් කරා මේ පිරිස ඉන්නවා මේ ඔබ වහන්සේ ඇවිල්ලා දේශනා කරන්න අපිට තියෙනවා සාකච්ඡා කරන්න අපේ මාර්ගයේ වඩන හැටි මේ වැරදි වෙන්න පුළුවන් ඒවා අපිට තව ටිකක් පහදලා දෙන්න දැන් මේ ඉල්ලීම් තියෙනවා දැන් මේ මේක සුදුසු වෙලාවද කියන එක සුදුසු මොහොතද කියන එක ඇත්තටම මේ මේ මේ ගැන ටිකක් අපි බෑ කියන්නේත් නැහැ කියන්නේත් නැහැ අපි ආරණාස මේකනම් මේකනම් සුදුසු මොහොතක්. මොකද බොහෝ දෙනාව දින් ඉන්නේ. බොහෝ දෙනාට අවශ්‍යතාවය ඇතිලා තියෙන්නේ. විශාල පිරිසක් ඉන්න බව පේනවා. එහෙනම් එහෙනම් විශාල පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අවංකුමනාවක් තියෙන. අවංකුමනාවකින් පිරිසක් එකතු වෙලා අවංකවම මේ මාර්ගය ගැන සාකච්ඡා කරන්න යම්කිසි දෙයක් කරනවා නම් ඒකට උදව් කරන්න කැමතියි. එහෙම අපේ අකමැත්තක් නැහැ. එහෙමයි. අපි කරදර වලට කැමතිත් නැහැ. අපි මේ වැඩ ගොඩක් කරගෙන නිකන් මේ මේ නිකන් පිරිහෙන්න කැමතිත් නැහැ. අපි ඒක නිසා හුදකලාව ඉන්නයි කැමති. නමුත් අර ආර යුතුයකම කරන්න කැමති මේ ඒ පිරිසට අවංකව යන පිරිසක් ඉන්නවනම් ඒ පිරිස වෙනුවෙන් උපකාර වෙන්න එයාට මේ දැනුම ලබා දෙන්න මේ මේ අවබෝධය ලබා දෙන්න එහෙමයි කායිකව එන අධ්‍යක්ීම් වලට එයාට ඒ අයට උදව් අත්වලක් වෙන්න උදව්වක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමයි. එහෙමයි ආරයන් වහන්සේ මොකද ධර්මයේ මතුවෙච්ච වෙලාවේ ආයේක වැළලීලා යන්නේ නැති වෙන්න දැන් මේ වගේ විද්‍යුත් මාර්ගයෙන් දැන් මේවා අපිට රෙකෝඩ් කරගෙන තියාගන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ වගේම අර අපිට කියනවා දැන් මේ විදිහේ නැති වුණාට පුංචි පුංචි ගැටලු අර निराකරණය කරගන්න ඉතාලම සියුම් තැන් පුංචි තැන් ආපුහම අපිට निराකරණය කරගන්න විදිහක් නැහැ. ඒකට අපි බොහෝ සිතනවා අපිට අහන්න කෙනෙක් නැහැ. එතකොට අපි ඒ තැන් වල හිර වෙලා. අන්න ඒකම ලියා ගන්න අපිට පුළුවන් වුණා නම් එතකොට ඒක බොහොම මේ උදව්වක් වෙනවා මේ ගමන තව වේගෙන් ටිකක් ඒ කියන්නේ බොහොම ජව සම්පන්නව යන්න පුළුවන් වෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. පිරිස වැඩි වෙන්න ඕනේ සත්‍ය කරා යන්න. මිත්‍යා දෘෂ්ටියට පිරිස වැඩි වෙලා තියෙනවා. මායාගේ භූමිය ගොඩාක් දියුණු වෙලා තියෙනවා. ආත්ම සිතුවිලි පස්සේ යන භූමිය ගොඩක් ඒක වැහෙන්නත් ඇත්තටම මේක ප්‍රකට වෙනවා. එහෙමයි. ඒ වෙනුවෙන් තමයි මේ දේශනාව දැම්මේ. දේශනා ඉදිරිපත් කරන්න හේතුවත් මේ සත්‍ය හැමෝටම යොදා ගන්න අවශ්‍යයි. එහෙමයි. අවහන්සේගේ දේශනා ඉදිරියේදීත් අපිට ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ගොඩක් ගොඩක් අපිට නොපෙනෙන මායමින් උදව් කරන බවකුත් පේනවා. YouTube ඔයිට කලින් නාලිකාවක් අපේ අයින්ට කරා යම් කිසි අපිට තේරෙනවා මේ ධර්මයේ සමාජයට ගැටෙනකොට සමහර අය ඒකට විරුද්ධ වැඩ කරනවා. ඒක නිසා අපේ කාලේ නාලිකාවක් අයින් කරා ඇත්තටම. අපේ දේශනාව විශාල ප්‍රමාණයක් ඒක නිසා අහිමි වුණා සමාජයට. දැන් ඔය අලුතෙන් ඔය කොරෝනා වෙලාවේ පටන් ගත්ත නාලිකාවක් ඔය තියෙන්නේ බුද්ධෝත්පාද නාලිකාව. මේකත් ඒ වගේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අය ගැටෙනවා. දැන් අද ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලාට මේ අවබෝධය නැහැ. ඔවුන් බය වෙනවා. ඔවුන් බය වෙනවා මේ ගිහියෙක් කිව්වම තවත් බය වෙනවා. එහෙමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර සංකප්ප නැති වෙයි කියලා ඒගොල්ලන්ට. ඔව් ඒගොල්ලන්ට තියෙන ඒ පිළිගැනීම, ඒගොල්ලන්ට තියෙන ගෞරවය, ඒගොල්ලන් වෙනම වෙනම නම් හදාගෙන ඉන්නවනේ රාජකීය පඬිත අර ගොඩක් ටුපිට කාර්යෝ මේවා ගොඩක් තියෙනවා. මේකෙන් එන්නේ මගපලනේ බුදුන් වහන්සේ අපිට දීලා තියෙන මගපල සාහිත්‍යකනේ. බුදුන් වහන්සේ අපිට දෙනවනේ සම්මාන ටිකක් සෝවන් සකදාගාමි අනාගාමි. දැන් ඒව එනකොට මේව නැති වෙනවා. ඔය ඔතන තමයි තියෙන්නේ. අපි එහෙම දෙයකට මෙහෙ වෙන්නේ නැහැ. නමුත් සුදුසු මොහොත සුදුසු මොහොත මේ කාර්යල් බලමින් ඉන්නවා. ඔබතුමීට දකින්න දෙයි ඉදිරියේදී. හඳම ඒ කතා කරපු මහත්මිය වහන්සේ දාපු දේශන මගේම හිතලත් ගුරුතුමියක් මමත් ගුරුවරියක් එනිසා ඒ එතුමිය වහන්සේ සම්බන්ධ කරගෙන එහෙම වැඩසටහනක් කරොත් අපිට ටික සම්මේ සම්බන්ධ වෙන්න පුළුවන්. මේ අර මේ වේයන්ගොඩ පැත්තේ වේයන්ගොඩ පැත්තේ එහෙමමයි. මම ගම්පහ. ඔබතුමියගේ අවබෝධ ඥානය ඔක්කොම බලනකොට මට හිතෙනවා ඔබතුමිය වගේ කෙනෙක්ට ඒ වගේ අය ඉන්නවා නම් වඩා හොඳයි. ඒ මෑණියෝ ගොඩාක් උත්සාහ කරනවා. ඒ අය වඩා හොඳයි. ලෑස්ති කරන්න එහෙමනම් හැබැයි මට ටිකක් කල් දෙන්න හොඳයි මම පොඩ්ඩක් මේ ගැන තව ටිකක් දැන් මේ කීප දෙනෙක්ගේ මේ ඉල්ලීම ආවා මම හිතන්නේ එකම මේ එකම පිරිසකගෙන් තමයි මම හිතන්නේ නිවැරදි දිශානතියක යන කොටසක් බව පේනවා. ඒ අයට මේක ලොකු ශක්තියක් වෙනවා ඒකාන්තයි. මේ අපිට පොඩ්ඩක් කල් දෙන්න අපි ගොඩක් අර කාටවත් කතා කරන්නේ නැහැ. Um, ලබන මාසයේ ඒ ඒ ගුරුතුමිය කිව්වා ලබන මාසයේ අවස්ථාවක් අපිට ලබා දෙන්න කියලා. ලබන මාසයේ වුණොත් අපි අවස්ථාවක් අපි ඒ ගැන ටිකක් හිතනවා මොකද හැබැයි ප්‍රසිද්ධ ඒවට දාන්නේ නැති වෙන්න ඒ කට්ටියගේම අවශ්‍යතාවය සඳහා තමයි අපි හිතන්නේ. හැබැයි ඉතින් ධර්මය නම් ප්‍රසිද්ධ වෙන්න ඕන. නමුත් අවර පුජ්‍යල චරිතයක් ඉස්මතු කරගන්න නැතුව ඒ වැඩේ කරන්න ඕනේ කියලා. ඔද ඔබතුමියක් හිතනවානේ මේ කෙනා රැකුන් නැත්තම් මේ කෙනා මේ කෙනාට මොන හරි හානියක් සිද්ධ වුණොත් මේ සමාජයේ කාලේ ඊට වැඩි හානියක් සිද්ධ වෙනවා කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ අපේ රූපයක්වත් ඒවට සම්බන්ධ වෙන්නේ නැතුව ධර්මයේ පමණක් යනවා නම් හරි කියන එකයි අදහස. අපි දැන් ඉදිරියට ඇවිල්ලා නැති නිසා රූපයක් ඔබතුමිය දකින්නේ නැහැ. ඔබතුමියට නාමයක් නැහැ. නමුත් අපිට එහෙම එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. අන්න ඒ නාම රූප දෙකේ මිදිලා ධර්මයේ විතරක් ඉස්මතු වුණා නම් එහෙමමයි. එහෙමමයි අපිට තියෙන්නේ. අපි දැන් ආවත් අපේ අපේ අපේ ගොඩක් රූපේ පස්සේ අඹාගෙන යන්නේ නැති ධර්මයේම හොයන කෙනෙක් නම් හරි. එතරම් එහෙමමයි. එහෙමමයි ආරයන් වහන්සේ ඔබ වහන්සේට තේරෙනවා නම් ඒක සුදුසුයි කියලා පැමිණෙන්න. නැත්නම් අපි මේ විදිහටම අපිට ඇත්තටම මේ මේ මාධ්‍ය මම ඒ කියන්නේ ඒ කියන්නේ අවිශ්ය අදහසක් තියෙනවා මේ බ්ලාස්ට් කරගන්නේ එහෙමනම් එතුමිටත් මම එහෙම කිව්වා පණිවිඩයක් මට දෙන්න හැබැයි මට සත්‍ය තුනකට පස්සේ දිනයක් තාන්න ඒ කියන්නේ සමහරවිට මාස නෑ සති තුනකට පස්සේ සති තුනකට පස්සේ හොඳමයි සති තුනකට ඇතුළත දිනයක් ගන්න එපා සති තුනකට පස්සේ දිනයක් ගන්න මම මේ සති දෙකක් විතර හුදකලා වෙන්න උත්සාහ කරනවා ඊට පස්සේ සතියක් හිතන ධර්ම දේශනය වලට යොමු වෙන්න ඕනි කියලා මේ පිරිසට උදව් වෙනවා. අන්න ඒක නිසා සති තුනකට පස්සේ දිනයක් දාන්න ඕනේ. හොඳමයි. එයාට ඒ ගුරු මෑණින්ට කියන්න මේ මේ සති තුනකට පස්සේ දිනයක් දාලා එම මේ ඒ කිව්වා කියලා මේ දැනුම් දෙන්න කියලා. හොඳයි. නිතරම එහෙම හමු වෙන්න උත්සාහ කරන්නේ නැතුව ධර්මයේ පැත්තටම හැරෙන්න කියන්නේ. හොඳයි. ඒන දිනේට මොන හරි තියෙන ගැටලු හැමදේම ප්‍රායෝගික පැත්තට හැරලා කටයුතු කරන්න කියන්නේ කරන කෙනෙක්ට. හොඳමයි හොඳමයි ආකාරය. යාළුවගේ ජීවුණුවත් එක්කලා යාළුවට උදව්වක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් බණ ආහයි කියලා වැඩකුත් නැහැ. වැඩක් නැහැ ඒක ඒක තමයි ස්වාමීන් වහන්සේ හැරෙන්න කියන්නේ. පරිවිඩේකට කිව්වත් සායක පැත්තට හැරෙන්න කියන්නේ. හොඳමයි. එහෙමනම් ඔබතුමීට ගොඩක් මේ මාර්ගයේ අවසානයේ කරා යන්න හැකියාව ලැබෙන්න ඕනේ. මේ සියල්ල ඊට හේතු වෙනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු කෙරුවන් සරණයි කෙරුවන් සරණයි වලට අපි කියනවා විද්‍යුත් ශක්තිය කියලා කරන්ට් එක අපි මොන හරි දෙයක් ෂෝට් වුණොත් අපිට පේනවා නේද විද්‍යුත් ශක්තියක් තියෙනවා අපි නෑ කියන්නේ නැහනේ එතකොට චුම්බක ශක්තියක් අපි නෑ කියන්නේ අපිට උපමා පේනවානේ එතකොට ඒ වගේම අපිට චිත්ත ශක්තියත් ඔන්න ඔය වගේ තරංග ශක්තිය තාප ශක්තිය විද්‍යුත් ශක්තිය ගුරුත්වාකර මේ මේ හැම එකකම මෙන්න මේ වගේ චිත්ත ශක්තිය කියන්නේ ඒ එකකට එකක් මේකත් වෙනස්. මේකත් හටගෙන නිරුද්ධ වෙනවා. අර හැම එකක්ම හටගෙන නිරුද්ධ වෙන එකක්. පවතින එකක් නෙමෙයි. මේකත් හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි මේක හටගන්නේ කොහොමද? බාහිර එක දෙයක් දැක්ක ගම හානි ලස්සනයි. ලස්සන කියන තැනම ශක්තියක් තියෙනවා. අයද කාට හරි මරන්න හිතෙනවා මට ගහන්න හිතෙනවා මට මහා